හොඳයි එහෙමනම් අද අපි ධර්ම සාකච්ඡා මෙපමණකින් නිමවටපත් කරමු. ලබන සතියේ අපි බලාපොරොත්තු වෙනවා ලෝණපල සූත්‍රයේ මහේශාක්‍යම වැති කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊළඟ කාරණය චිත්ත භාවනා පිළිබඳව කතා බහ කරන්න. ඉතින් අද දවසෙත් විශාල පිරිසක් සම්බන්ධ වුණා. ඒ හැම දිනාම තම තමන්ගේ අදහස් මතු කරමින් බොහොම වටිනා කාරණා ගොඩක් දෙනෙක් සිහිපත් කළා. ඒවෙන් හැමෝගෙම දැනුම වර්ධනය වෙනවා. ඒ වගේම තම තමන්ගේ වටිනාකම් දුර්වලකම් දෙපසම හඳුනාගෙන දුබලකම් අඩු කරගෙන ಗುಣ දියුණු කරගෙන යන ගමනකටයි අපි මේ ධර්ම සාකච්ඡාව යොදාගන්නේ. ඉතින් ඒ සඳහා අද දවසෙත් හුඟක් ප්‍රයෝජනවත් වෙන අදහස් උදහස් එකතු වුණා. ඉතින් අද ධර්ම දේශනාවට ශ්‍රවණය කරලා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා අපි මේ ජනිත කරගත්තු සියලු කුසල් හැම දිනාටම ප්‍රඥාව දියුණු කරගෙන සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කරන්නට මේ ධර්ම සාකච්ඡාමය කුසලය ඔබ අප හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි අද දවසේදී පුරා පැය දෙකකට අධික කාලයක් ධර්මයේ දේශනා කරමින් සහ ධර්මකාමී පින්වතුන් විශාල පිරිසකගේ දහම් ගැටලු निराකරණය කරමින් ධර්ම කරුණු රාශියක් විවරණය කරන්නට යෙදුණා. ධර්ම කරුණු අවබෝධ කර ගැනීමෙන් අප විසින් සකස් කරගත් සියලුම පුණ්‍ය සම්භාරයන් සහ කුසල සම්භාරයන් ඔබ වහන්සේට අනුමෝදන් කරන අතර ඉක්මන් භවයකදී ප්‍රාර්ථනීය බෝධිය සුඛ ප්‍රතිපදාවෙන් සාක්ෂාත් කර ගැනීමට අප සියලු දෙනාම සාදුකාරදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු